තවත් එයාගේ ප්‍රශ්නයක් තියෙනවා පිළිකුල් භාවනාව සහ ද්වත්තිංස ආකාර භාවනාව එකක්මද කියලා. කෙසේ ප්‍රගුණ කළ යුත්තේ පහදා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. පිළිකුල් භාවනාව කියන වචනේදී මේ වචනවල අර්ථය කලින් කල වෙනස් වෙනවා. පටික්කුල කියන වචනේ පෙර කාලේ අරගත්තේ අනුකූල කරන්න බැරි නිසා පටික්කුලයි කියන අර්ථය. ප්‍රතික්ෂේපිතයි. යමක් ගන්නකොට සමන්ට ගන්න හරයක් කියා නෑ කියා දැනගත්තොත් ඔහු ඒක පරිහරණයෙන් ප්‍රතික්ෂේප කරනවා. පිළිකුල් කරනවා කියන්නේ ඔක නෙමෙයි. කිස් ඒ කියන අදහසක් අරගෙන ඒ පිළිබඳ ඇතිවෙනා වූ අදහසක් තමයි පිළිකුල් කිරීම කියන්නේ. පටික්කුල කියන එකට අදාළන් තියෙන මේ අදහස. නෝ පටික්කුල කියන්නේ අනුකූල නොවන හේයින් පටික්කුලයි. අද අසුචි කියනකට ගන්නේ අපි අර ගූ කියන්නේ. කොරින් අපේ භාෂාවෙම කියනවා. අසුචි කියන්නේ අපිට ගන්න තරම් සුද්ධ එකක් නෑ කියන එක. ඒක සුද්ධ වස්තුවක් නෙමෙයි. අසුචිය. එතන මේ කුණු කය කියලා කිව්වෙත් ඒකයි. ඒ සීමාව ඉක්මවන්න හොඳ නෑ. අප්‍රසන්න භාවයට හිතගෙන ඉතොත් එතන දූෂ්‍ය භාවයක් ඇති වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ මේකට දේශනාවක් කරන්නේ දෙතිස් කුණප කොට්ටාසිය කියන එක වරණ හැටි. සමේනං චක්කුමා පුරිසා මුංචිත්වා පච්චවික්කේයි. ඇස් ඇති පුරුෂයෙක් මේ මල්ලක් තියෙනවා මේ මල්ලේ දෙපැත්තේ බැඳලා ඒ මුලහරි දෙය ටික තියෙන උගක් කියන අවසනේ අවසේ ටික ගන්නේ. ඉමේ සාලී ඉතින් මේ මල්ල ලෙහෙලා බලනවා මේක තියෙනවා. ඉමේ සාලී, ඉමේ විහි, ඉමේ මුග්ගා, ඉමේ මාසා, ඉමේ තීලාණන්, ඉමේ සඳුලා. මේ ඇල්වි, මේ මාවි, මේ මුං, මේ මෑ, මේ තල, මේ සහල්. ඒව මේව කෝ බික්කවේ හිම මේව කායන් බුද්ධං පාදසලං අදෝ කේසමත්තක කතපරියංකම් සම්පූර්ණ නානා ප්‍රකාරස අසුචිනෝ පච්චයකති මෙන්න මේක අපවිත්‍ය අපසත්‍ය වේසා කරන්න කිව්වා මල්ල ලේලා බලපුවාම මේ ඇල්වි මේ මාවි මේ මේ මේ තල මේ සහල් උපමා පහ ඔය විදිහට දුන්නා දැන් මේ උපමා වල මොනවද තියෙන්නේ අර කැටයි ගඳයි පිළිකුලා කියන එකක්වත් තිබුණාද ඇල්වි වල මාවි වල මුම් මෑ තල සහල් කැතයි ගඳයි පිළිකුලයි කියලා ලෝකයා සම්මත කරන එකක්වත් ඒවැ තිබුණා. දැන් බුදුරජාණන් වහන්සේ සියලු ආකාරයෙන් සම්පූර්ණ දේශනාවක් දේශනා කරන්නේ. උන්වහන්සේ යම් දේශනාවක් දුන්නා නම් ඒකට උපමාවක් දුන්නා නම් කරුණාකාරයෙන් පරිපූර්ණයි. ඒ අනුව තේරුම් ගන්න ඕනේ. ඉතින් උන්වහන්සේ කැතයි ගඳයි කියන පැත්තෙන් ගන්න නෙමෙයි අර ඇතුලේ තියෙන කොටස් ටික වෙන්නේ. ඔන්න ඔය විදිහට ඉම මේව කායං උද්දම් පාතල මේ කයෙහි පාතලෙන් උඩ. ඒක අදෝ කේස මත්තක මේ කේස මතුවෙන් පහළ තත පරියන්තම් මේ හවකින් වට කරලා තියෙන මේ කය තුල කෝරං නානා ප්‍රකාරස අසෝචිනෝ පත්‍යවේක්ෂති මෙන්න මේ දෙමේ නොයෙක් නොයෙක් ආකාර අපවිත්‍ර දේවල් වලින් යෙදලා තියෙන මේ කය ප්‍රත්‍යවේක්ෂ කරන ඔන්න ඔය ක්‍රමයට කිව්වා මේ කේස් මේ ලොක් මේ දත් මේ නිය මේ දත් මේ සම් මේ මස් මේ නහර මේ ඇට මේ ඇට මිදුරු ওই දිහායි බලන්න කිව්වේ එතන බලන උපමා මොකද්ද කිව්වේ මේ ඇල්වි මේ මාවි මේ මුං මේ මෑ මේ තල මේ සහල් ඔය විදිහට එකක්වත් ඇතේවන්නේ මේ බලු වෙටි මේ කුකුල් වෙටි මේ බලල් වෙටි මේ එළු විදිහට එක එක જાති පිටි කියලා එහෙම තිබුණා නම් එහෙම අර බලන හැටි අන්න ඒකවත් තියෙනවා ඒ උපමාවේ හරි බලනකොට අප්‍රියා කරන ජරාගුල වල හැටියට ගන්න අදහසක් එහෙනම් මේ අදහසකින් ගන්න එපයි කියලා පෙන්නේ නම් මොකද්ද මේ පින්නේ දත්තිංස ආකාරය කියන්නේ මේ 32 කෑලි එකතු වෙලා එක ආකාරයක හැඩරුවක් වෙන්නවා මෙන්න මේ හැඩරුව නිසා අපි එක සම්මතවල බහිනා මෙහාවල් නම ඇති පුද්ගලයා මේ මව මේ පියා මේ දරුවා එතකොට මේ භාර්යා මේ ස්වාමි පුරුෂයා මේ අහවල් නම් ඇති පුද්ගලයා මේ ආදි වශයෙන් පුද්ගලත්වේ කෑලි 32ක් එකතු වෙන හැදිලා තියෙන මේ ඒකීය වස්තුවක් අරගෙන අරගෙන ඒක එහෙම එකක් තියෙන හැටියට ගන්නවා අර කෑලි 32ක ගොඩක් කියලා මතක් කරන්නේ නැහැ එතකොට ඝන සංඥාවෙන් අරගෙන ගත්තහම ඒකේ බැඳෙනා විවිධාකාර රාග වැඳුම් වල ඒ විදිහට ඝන බලන් ගත්තට පස්සේ නැති දෙයක් ඇති දෙයක් හේ පේන දෘෂ්ටියට වැටෙනවා. කෑලි එකතු වෙලා හටගත්ත දෙයක් එසේම පවතින එක දෙයක් තියෙනවා කියන දෘෂ්ටියට වැටෙනවා. ඕකත් ආත්ම දෘෂ්ටියේ කොටසක්. ඒකයි කාරණේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් මේ ආත්ම දෘෂ්ටිය හටගන්නව නවත්තන්න තමයි. ඒකාකාරව වෙනකයි 32 ආකාරයට බෙදලා බලන්න කිව්වේ. ඒත් 32 ආකාරය. ඇලුනේත් නැහැ, වැඳුනේත් නැහැ, ගැටුනේත් නැහැ. දෝෂය කරගත්තේත් නැහැ. යම්තලා මුලාවක් නිසා ඇලීමක් බැඳීමක් ඇති වෙවි තිබුණාද ඒකාකාරයෙන් ඒකට. මායාවක් ඒකාකාරයේ වශයෙන් දැක්කා. ඔන්න ඕක පරික්ෂා කරලා බලන්න ක්‍රමයක් දුන්නා. මේකෙත් මේ ලොම්, මේ නියපොතු, මේ දත්, මේ සම් මේ මස් මේ ආදී වශයෙන් වෙන් කරලා බලන්න කිව්වා මනසේ. පැත්තකින් කැලි කැලි කරලා පැත්තකින් තිබ්බවා. දැන් මේ විදිහට අහක් කරලා බැලුවාට පස්සේ අන්තිමට ඉතුරු වෙන්න එකක් තියෙනවාද මෙන්න කය කියලා. මම ලක්ෂණ දැක රූපේ මෙන්න ගියා ආයිත් ඒක තුනලා 33ක් තියෙනවා 32කින් ඉවරයි එහෙනම් මම මෙච්චර කල් මායා ලක්ෂණ කියන ලක්ෂණ රූපයන් මෙබඳු හැලියා කියලා හැවටලා හිටියේ මේ කෑලි 32කින් හදපු මායාවට නේද කියලා. මෙන්න මෙහෙම දකිල පුරුදු වෙන්න කියලා පෙන්නනවා. ඒතර මායාව මායාව වශයෙන් දකිනවා. ඒකේ අල්ලන්න වටනා දෙයක් හරියක් නැහැ. කෑලි 31ක් එකතු වෙලා මායාවක් හදලා ගොඩ ගැහුවා. එකක් හැටියට පෙන්නවා. ඒකෙන් හැවැත්තුවා. ඒ රැවටිල්ලට අපි මුලා වුණා. මුලා වෙලා වටිනා දෙයක් තියෙනවා, ලස්සන දෙයක් තියෙනවා කියලා හිත බැඳගත්තා. අන්න ඇලීමටපත් වුණා. චන්දරාගයේ මුල් වුණා. මෙන්න මේක නැති කරගන්නයි ඔය ක්‍රමයේ කිව්වේ. ඇත්ත බලන්න කියලා. ඊට පස්සේ මේ කේස් ලෝම් ආදී වශයෙන් කොටස් අරගෙන මේවා කොටස් වල වෙන් කරලා බලනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන ධාතු කොටස් වශයෙන්. ඒතර ඒවා තිබුණ හැටියට හැවටෙන්නේ නැතුව යනවා. මේ ධාතු කොටස් වල එක එක විදිහට හැඩතල දීම නිසායි මේ එක එක විදිහේ જાතියෙන් අපි නම් ලොත් දාලා තියෙන්නේ. මේක මූල ධර්මයේ බැලුවොත් ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන අර පස් ජල ගිනි සුළං කිව්ව හතර. ධාතු හතරක බෙදලා බැලුවොත් එහෙම තියෙන්නේ. ওই විදිහට බෙදලා බලන්න කිව්වා. ওইන් ඉහාරේ බෙදන්න දෙයක් නැහැ. මොකද හේතුව? අපේ හිත යම් තැනක රාගයෙන් සත් වෙනවා නම් ඇලෙනවා නම් ওই ධාතු වලින් හටගත්ත දේවල් ටිකේ ඒවා එකතු වෙලා හටගත්ත කොටස් එකතු වෙලා හටගත්ත මායා ගොඩවල් වලට ඒ කිය නම් තබාගෙන තියෙන මේ සත්ත්ව බුද්ධිලා ආදි වශයෙන් ගත්ත දේ ටිකයි. ওই ටිකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඔක්කොම. ওই ටික හරියට තේරුම් ගත්තොත් සතර ධාතුන්ගේ ගොඩවල් වලින් ගොඩ ගහන මායාවල් ටිකයි. සතර ධාතුන්ගේ මූලිකව හදා ගන්නා වූ උපකරණ ටිකයි. ওই ටිකේ තමයි ලෝකෙ හැදිලා තියෙන්නේ. එන හැදිලා තියෙන ඔක්කොම තියෙන්නේ මායා දර්ශන ටික මෙහෙ පේන්නේ. සත්‍යයට පේන්නේ. ඒවට ඇලුම් කරන්න ගිහිල්ලා චන්ද්‍රාගය ගොඩනගා ගන්න. ඊට පස්සේ ඒවා දාලා යන්න බැරුව යනවා. ඒවා නැති වෙනකොට තව එකක් ඈතින් පේනවා. තව එකක් තියෙනවා ඒක අල්ල ගන්න ඕනේ. අර ආස්වාදයේ විඳින්න කියලා. මේ විදිහ ආස්වාදයක් පස්සේ හඹා යන මානසිකත්වයක් ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගුණාම කාම භාවය ගොඩ නැගෙනවා. ඔහුට જાතිය මිදෙන්න බෑ. ඒ තාකල් જાති සම්බන්ධයෙන් ඉවත් වෙන්න කෙලවර කරන්න බෑ. જાතියේ හිම යම් දුකක් ඇද්ද? ඔහු එතන බලන් ඒ දුකට උරුමකාරයෙක් වෙනවා. කැඩෙන බිඳෙන විනාශ වෙන නිසා කඩා විද විනාශ කර දමන, කැඩී විදී විනාශ වී යන ඒ වගේම මේ තරම් කාලලා පොර කාලේ කාලා අයිති කරගන්න ඕන, සැක ගන්න ඕන. මේ යාතියෙන් ස්වභාවයක් ඇති දුක් ගොලක් ඇති වෙන්නේ. අසහනකාරී මානසිකත්වයට පත් වෙලා. ඒව පස්සේ හඹාගෙන යනවා. හැබැයි අයිති කරගන්න බෑ කවදාවත් එකක්. මම කිව්වා අයිති වෙන්නේ නැහැ. මගේ කිව්වා අයිති වෙන්නේ නැහැ. මොකද හේතුව? මායා දර්ශන ඇත්තක් නොවන හින්දා. මායා දර්ශන කියන්නේ මව අපේනන මුලාව. ඒ මුලාව ඇත්තක් නොවන හින්දා කවදාවත් අල්ලන්න හැදුවල අල්ලන්න බෑ. පවත්තන්න හැදුවල පවත්තන්න ටිකක් ඒකේ නැහැ. අන්න ඒක දකින්න කියලායි වෙන්නේ. මේ தත්ත්වෙන් සාකාරයේ බලන්නයි වෙන්නේ පිළිකුල් කරන්න නෙමෙයි. මෛත්‍රිය කියන්නේ රාගයට ආසන්න දහම. පිළිකුල් භාවනා කියලා ගත්තේ ධර්මයෙන් සහකාරයේ කියලා කියන්නේ ද්වේෂයට ආසන්න දහම. ඒක පොඩ්ඩක් වෙනස් වෙලා ගියොත් එහෙම මෛත්‍රිය පොඩ්ඩක් වෙනස් වෙලා ගියොත් ආසන්න රාගයට කිට්ටු දහමක් නිසා. දන්නේ නැහැ රාගයට වැටෙන්නේ. ඒ වගේම ද්වේෂයට ආසන්න දහමක් නිසා අසුබේ වෙනෙහි කිරීම. පොඩ්ඩ වෙනස් වුණ ගමන් Taman නුවණින් සීනුවණින් ඉවත් වෙච්ච ගමන් ඒකෙන් වැටෙනාට පිළිකුල. වැටෙනොත් වැටෙන්නේ මාර්ගයේ නෙමෙයි ඇලීම හෝ ගැටීම. ඒක අමාර්ගය. පැරණි කතාවක් තියෙනවා. මේ ලංකාවේ කතාවක් ගැන කියනවා එක් අවස්ථාවක උපාසක මහත්තයෙක්. හාමුදුරු කෙනෙක්ගෙන් අහවලු එක්කෙනෙකුට මෙත්වන්න ක්‍රමයක් තියෙනවා. එතන පටන්ගෙන විසුරු ආහාරින්දක් පුළුවන් අනතුහත් වෙන්න යනවා. ඊට පස්සේ ඇහවලු කාර්ම හොඳ මෙත්තරන් එක්කෙනෙක් කොහොම තෝරාගන්නේ? තමා ඊටාම ප්‍රිය කරන ඊටාම කැමති එක්කෙනෙක් තෝරාගන්න කියලා ආහාර උපදේශ දුන්නා. මේ මනුස්සයා කල්පනා කළා මට ඉතාම ප්‍රිය ඉතාම හොඳ කෙනා මගේ භාර්යාව. භාර්යාවට මෙත් කරන්න ඕනේ. හැය ඉඳගෙන මෙත් කරලා ඉන්නකොට භාර්යාවකදී සී වේලා ඉතින් වෙනස් වුණා අවස්ථේ. අර රාගයේ ආසන්න දහම කිව්වේ මේ මිනිස්යාගේ දිච්ච නැතිකමට ඉන්නේ ගෙයි පිටේ ඉඳන මෙත්තර නම් ගෙට ගිහිලා ගෙයි දොර කියලා හිතාගෙන පිටිය ගන්නකම් කැවලු එළියනකම් පිටිය. ඒරාර මං කියේ. දොර තියෙන තිනා හොයාගන්න පුළුවන් මනසක් නැතුව ගියා. පිටියෙන් ගලි බෑවා කියනවා එළි වෙනකන්. අපෝ දොර අරහන් කිය. දැන් මේ කතාව අපේ වැරණි කතාවක් කියන ඔයද කතාවල් තියෙන්නේ. මේක වෙල්ලා තියෙනකොට රාගයට ආසන්න දහමක් කරන මෙත් වැඩිව වරද්ද ගන්න එපා කිය. ඔකයි වෙන්නන්නේ. ඔන්න ඔයගේ ද්වේෂයට ආසන්න දහමක් කරන පිළිකුල් වැඩිම කරන්න ගියාට සමහරවල් කන බත්පන්දුවේ පණුව පේනවා. කෑම හප්පිරියා වෙනවා. ඇඟේ හැමිලිම ජරාව ගන්නවා පේනවා අප්‍රිය වෙනවා. මෙන්න මේ විදිහට අප්‍රිය මානසිකත්වයේ තුලින් විචිත්ත භාවයටපත් වෙනවා. මේක හරි භයානකයි. ඉතින් ඒ නිසා ඒ වගේ අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ. ඒ වගේ මෙත් බලන කෙනෙක්පත් වුණාම ඉත්‍රි පක්ෂේ වෙන් කළා ගන්න එපා. ඉත්‍රින් පුරුෂ පක්ෂේ ගන්න එපා කියලා පෙන්නනවා. මේ දෙකත් විසුණු වහන්සේලාට විශාල බාධා කමනක කාරණා දෙකක්. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ජීවත්ව ඉන්න කාලයේ භික්ෂුන් වහන්සේ පිළිබඳ බලාපොරොත්තු සිටු එක්තරා කාන්තාවක් අයුන්වහන්සේ ඉක්මලා හිටියා ඒ කාන්තාව මලා මලාට පස්සේ අමසෝන්ට ගිහින් දැමලු ඒ මලමින් මේක කුණු වෙලා හිටන් ඇට සැකිලි වෙලා කෑලි කෑලි තැන් තැන විසිරලා තිබුණා අර හාමුදුරන් හිතලා මේ කාන්තාවගේ මලවිනිය දැන් ඇට විසිරලා තියෙන්නේ යන්න භාවනාව කරන්න වටිනවා යන්න ඕනේ බලන්න කියලා ආගුරේ අර විසිරිච්ච අර දී අර වාහන අපරන්ට පටන් ගත්තා. අර අතීත ප්‍රශ්නේ මතුවුණා. කාන්තාව පියවිව ඉඳද්දි ඒ හාමුදුරුව වසන් කරගන්න කරපු අදහස් කියපු දේවල් මතක් වෙලා. මේ හාමුදුරන්ගේ අර කර්මස්ථාන මනස අමතක කරලා රාගය මතුවුණා. අනේ මෙච්චර කතා කරපු කාන්තාවට මම එදා කැමතිුන්නේ නැහැ නේ කියලා. අර ඇටකැලි ටික ඔක්කොම මිනිස් කායක තිබුණ හැටි දෙකට කරලා කාන්තාවගේ රූපෙම වහගත්තා. මාගිනේ ඇට කෑවිච්ච කියලා සංවාසය කියදලා කියලා හදාගන්න. ඒක කොයිතරම් වෙනස් වෙලා ගියා. මේ කාරණේ බුදුදහම වහන්සේ දේශනා කළ කර්මස්ථානයක් ගන්න කිසිම භික්ෂුවක් කාන්තාවක්ගේ ශාරීරික කර්මස්ථානෙදී යොමු කරන්න යන්න එපා කියලා. මේ වගේ මහා භයානක පැත්තක් ඔය කියන්නේ. අසුභය මෙනෙහි කරලා ගිහිලා ගියේ වෙන පැත්තකට. ඉතින් ඒ නිසා එහෙම පෙන්නලා තියෙනවා. ඒ වගේ ගුරුවරයෙක් අරගත්තා වුණත් පිරිමි ගුරුවරයෙක් කාන්තාවක් විසින් ගන්න හොඳ නැහැ. මිත් වැඩිවීමට හෝ කර්මස්ථානයක් වශයෙන්. කාන්තාව කාන්තාවක් කියන්නේ සිහි කරගන්න. මව් සිහි කරගන්න පුළුවන්. පිරිමි කෙනෙක් පියා සිහි කරගන්න පුළුවන්, සහෝදරිය සිහි කරගන්න පුළුවන්. පුද්ගලිකව නම් එහෙම කරන්න පුළුවන්. එහෙම තමන්ගේ දරුවේ සිහි කරගන්න පුළුවන්. පිරිමි කෙනෙක් තාත්තා පුතෙක් සිහි කරගන්න පුළුවන්. මව් කෙනෙක් නම් දුවෙක් සිහි කරගන්න පුළුවන්. ඒ කෙනෙකුට මිත් වැඩිවීමෙන් ආරම්භ කළ චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්නවා. se me acabando una y